ඇහැට මුළු ලෝකෙම පෙනුනට ඇහැට ඇහැ දැක ගන්න බෑ. සෝබාලංකාරේ මූනේ Tamanට දැක ගන්නට බෑනේ. ඒ නිසා බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට ඒ බීලයි කියලා විසින්දුවට කියන්නේ. කවදාකවත් Tamanට පෙනිලා නෙවෙයි මේ මම මේ හිතාගෙන ඉන්නේ. ඒක එක්ක කවුරු හරි අපිට වෙන්නව එකක්. එහෙම නැත්නම් ප්‍රතිබිම්බයක්. ඒක හැම වෙලාවෙම බලන්නේ කැඩපතට ඒ බීලයි. කවදා හරි කාට හරි මේ ආයතන පිළිබඳව එනත මේ මමයේ හයට කඩලා මේ එක එකක් පිළිබඳව පූර්ණ අවධානය යොමු කරලා බෙදුවොත් පිස්සු වැටෙනවා කියලා බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. හොඳට ඇහැ කෘත්‍ය සිදු වෙනකොට බලන්න මේ දැකීම සිදු වෙන ඇහැ කොතනද තියෙන්නේ මොකද කරන්නේ එහා කරන වැඩේ මොකද්ද කිව්වොත් ඒකට මොනම නිදර්ශනයක්වත් ලෝකේ නැහැ කියලා බුදුහාමුදුරනේ ඒක අනිදර්ශන දෙයක් ඇහි කෘත්‍යය. ඒ වෙනුවට අපි කරන්නේ දකින්න දෙයටමත් වෙන එක. එතන මේ ඇහැ කියන මේ මස්ට් වලින් හැදිච්ච මාංශ චක්කුසයට අභිරමණය කරන එක දිනුවන් නයන නිලුපුල් නයන කියලා ඒකට අභිරමණය කරනවා. එහෙම නැත්නම් දැකපු රූපෙට ත්‍රිමාන රූප, ද්විමාන රූප, කළු සුදු රූප, වර්ණ රූප කියලා අභිරමණය කෙරුවට බුදුරජාණන් වහන්සේ කියන යෝගාවචරයට ඇහ එතෙන් චක්කු ප්‍රසාදය අභිරමණය කරන්න කියලා ඒකට 100%ක්ම අයිතිවාසිකම තමයි තියෙනවා. හැබැයි 100%ක්ම කාටවත් කියලා දෙන්න බෑ. තමන්ට පුළුවන් මම දැන් මෙතන වශයෙන් මම දැන් ඉන්නේ ඇහි මම බලන්නේක් මට පේනවා කියලා දැනගන්න නමුත් ඒ බව තව කෙනෙකුට නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න බෑ. ඒක අනිදර්ශන කාරණාවක්. ඒ වගේම තමයි අපිට හිතා ගන්න පුළුවන් අනිත් කෙනාටත් එහෙම පේනවා. හැබැයි එයාට ඒක රූපේ නම් විස්තර කරත හැකි, චක්ෂුෂේ නම් විස්තර කරත හැකි මේ දැකීම විස්තර කරන්න බෑ. ඒ වගේම කනට කම්බරේ සද්ද ඇහෙන්නේ නැහැ. කන අහන්නේ කන තියෙන බවවත් දැනගන්නේ කවුරු හරි කංකේන්ද්‍ර ගියවොත් විතරයි. කං කරච්චලක් ආපු වෙලාවට දන්නවා ඇහි නෙවෙයි මං කනේ ඉන්නේ කියලා. නමුත් ඇහි මේ කෘත්‍යය කදාකවත් කාටවත් දැනගන්න බෑ. ඊට පස්සේ නාසයේ ගඳ සුවඳ දැනීම ගඳක් සුවඳක් ආවම මේකට එක්ක කැමති වෙනවා කකමැති වෙනවා. ඒ වගේම අපි දන්නවා දැන් ඇහි නෙවෙයි කනේ නෙවෙයි ඉන්නේ කියලා. නමුත් මේ දැනගැනීමේ කෘත්‍යය දැනගන දේ නම් දැනගත්තා. මේ මාළු කුණු සිනිකඳක් එතන මේ සඳුන් කපුරු සුවඳක් සුවඳ තුවරලා සුවඳක් නමුත් දැනගැනීමේ කෘත්‍යය දැනගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. දිවට নানা ආකාර රසමසෝලු දැනගන්න පුළුවන්. ඒ වගේම දිවේ රස නිදින වෙලාවේ සතිය පිහිටු යෝගාවචරයට ඇහි නෙවෙයි කනේ නෙවෙයි කියලා දැනගන්න පුළුවන්.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 ඒක සඳහා ඇහැට নানা ප්‍රකාර විදියට කනේ කනට নানা ප්‍රකාර විදියට ඇහි අඩුපාඩුකම් බල බල ඇහැ එහෙම වෙන වෙලාව බල තමයි මේ කනේ අවධානය අපි යොමු කරගන්නේ. ඒ අනුව බලනකොට මුගක් වෙලාට නාසයයි දිවයි හරීම අප්‍රධාන කෘත්‍ය දෙකක් කරනවා. නමුත් තිරිසනුන්ගේ ඇහ කන දිනු වෙච්ච නැති තිරිසනුන්ගේ නහය තමයි ඉස්සරහින්ම තියෙන්නේ. ඒක තමයි ගොඩක් වැඩ ගන්න අපි ඒකට කියන ඊව කියලා. අලියා ගොඩක් කඩගන්නේ කණෙන්. අලියාගේ ඇහ හරි පුංචි. ඒ විදිහට පසට පසට යනකොට ඒ උරගයෝ දිව තියලා තමයි ඔක්කොම බලන්නේ. හැම වෙලාවෙම දිවතියතිය තමයි බලන්නේ. ඒ වගේම ඕන කුණු ජරාවක් කන්න පුළුවන් ගතියක් තියෙනවා.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 ඒක නිසා යන්ත්‍රය කොච්චර හොඳනත් පිටිපස්සේ ඉන්න මෝඩෙක් නම් මෝඩකම විතරයි පේන්නේ. කොයි යන්ත්‍රය තිබ්බත්. ඒ නිසා අද තියෙන කිසිම ශිල්පයකට යන්ත්‍ර නැතුව බෑ. බුදුරජාණන් වහන්සේ මේ සියලු සද්ධර්ම ඉගැන්වුවේ ඇඟිලි 10. බුදුහාමුදුරෝ ව්‍යාකරණ මුද්‍රාව තමයි වැඩියෙන් ඇඟිලි 10න් පෙන්වුවේ කිසිම චෝක් කැල්ලක් පාවිච්චි කරලා නැහැ.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 ආයතන මානින්නේ මේ ආයතනේ වේතබ්බ චක්කුංච නිරුජ්ජ කායංච නිරුජ්ජති. පොට්ටබ්බේච නිරුජ්ජති. කාය විඥානංච නිරුජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ. කෙනෙක් කය සම්පූර්ණයෙන් අත්දකලා කාය ආයතනය නිරුද්ධ වුණාට පස්සේ තියෙන එකටත් බුදුහාමුදුරුවෝ ආයතන නාමයෙන් කතා කරනවා. මහන්නේ මෙහෙම ආයතනයක් තියෙනවා. මේ කාය ආයතනේ නිරුද්ධ වෙනවා.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 හුස්ම ගන්නවත් වෙලාවක් මොකද මේ වැඩනේ මේ කයක් තියනවා කියලා ඒක දිහා කායේ කායानुපස්සී කියන්න බෑ මේක දුඹකරයක් විදියට දකිවි මේක රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් විදියට දකිවි වෙන කව කෙනෙකුගේ රාගය අවසන දෙයක් විදියට දකිවි තව කෙනෙකුගේ රාගෙන් කිප්පෙන දෙයක් විදියට දකිවි කවදාකවත් යන්ත්‍රයක් විදියට දකින්න බෑ ඉතින් ඒක නිසා සරුවචනහන්සේ මේ සේ ආයතනේ වේදිතබ්බේ කාය විඥානං නැ කාය කාය ආයතනං කායන්ත නිරුජ්ජති පුට්ටබ්බේච නිරුජ්ජති කාය විඥානංච නිරුජ්ජති සේයාතන වේදිතබ්බේ නමුත් අපි මේ පහුගිය ටිකේම මේ සෑම පටිච්චසම්පාද පුරුකකදීම මෙතෙන්ට සාකච්ඡාව ගෙනාවා ඒ මොකද අපි ඉන්නේ භාවනාව වැඩ බලුවේ අද 10 වෙනි 12 වෙනි දවසේ එතකොට ඒ දන්න කෙනෙක් නම් එහෙම නැත්නම් Um, කාලයෙන් ප්‍රයෝජන ගත්ත කෙනෙක් නම් ඒ ආනාපානෙ හිත දානවා කියන එක දැන් තේරුම් ගන්න තියෙනවා. ඒ ආනාපානය ඒකාකාරව පවතින එකක් නෙවෙයි අල්ලන්න අමාරු දෙයක් බව තේරුම් ගන්නවා. ඒක ආධුනිකයෙක් වගේ කොහොම හරි යාප්පු වෙලා අඬා දොඩා ගාගෙන හරි කොහොම හරි ආනාපානේ දැපෙන දමා ගන්නවා. ඊට පස්සේ ඒක දිහා බලනකොට හොඳට අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හදෙන් දකින බව තේරුම් ගන්නවා. මේන බලබලා ඉඳදී නැති වෙනවා. ඉතින් මේක යෝගාවචරයට මේ ආයතනීය බුදුහාමුදුරු විසින් දත යුත්තක් සලායතන දැනගැනීමේ වැදගත් ස්ථානයක් බව දන්නේ නැත්නම් අසුවිරු ඥාන නැත්නම් හරි සප්පුරිසන් සප්පුරිත ආර්ය ධර්මයේ අහලා නැත්නම් ආර්යයන් වහන්සේලා දකන්න නැත්නම් ආර්ය විනය හැසිරලා නැත්නම් සත්‍ධර්මයේ අහලා නැත්නම් සත්පුරුෂයන් ඇසුරු කරලා නැත්නම් සත්පුරුෂ ධර්මයේ හැසිරලා නැත්නම් මේකට බය වෙනවා.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 දීලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මායя දීලා තියෙන්නේ මේක බල්ලා මං පිටට යොමු කරන්නයි කෙලෙස් උපදවන්නයි බුදුරජාණන්සේ මේක පාවිච්චි කරන හැටි කියලා තියෙන්නේ සේ ආයතනේ වේදිතබ්බේ මේ කාය ආයතනය ඒක කය වශයෙන් පොට්ටබේ වශයෙන් කාය විඥාන වශයෙන් ගෙවෙන හැටි දකින්නේ කියලා. දැක්කට පස්සේ මේකෙම සිද්ධි වුණොත්, පටල වුණොත් මේක හොඳට තමංගේ ප්‍රകൃතිය බව, තමංගේ හැබෑ නිවහන බව තේරුම් ගත්තොත්, ඒ යෝගාවචරයට එහෙම ඉඳලා ඒක ටික වේලාවක් ගිහලා ඊටු පරිශ්‍රයෙන් කපටහන දෙනවා. මොකද ඒක පාට සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙනකොටම කන පහල වෙනවා, සද්දයක් පහලනවා, සෝත විඥානේ පහල වෙනවා. ඒසර යෝගාවචරයට පෙන්නේ අර ඒ සුඳුරු මාලිගාව කඩා වැටුණා, සතිය නැති වුණා, සමාධිය නැති වුණා. ඔන්න හැල හැපිලක් ඔන්න ඉන්ජන චංචන කම්පන ප්‍රපංචණය එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය දන්නවනම් දැන් මේ කාය ආයතනය, කාය විඥාණය, පොට්ටබ්බ ආයතනය සංසිඳවාගෙන ඉන්නකොට ඔය සෝතායතනෙ තිබුණේ නැහැ. ඒ සෝතායතනෙ හට ගන්නෙම සද්දයක් ඇවිල්ලා ඒ සද්දේ අපිට කෙනහිච්ච වෙලාවට තමයි. කන් කෙදරයක් වඩපත් වෙච්ච වෙලාවට කනත් පහළ වෙනවා, සද්දෙත් පහළ වෙනවා.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 කුමර බඹසර හසපු වේමා සමවැදී වුන් දැහන බිඳුනා. ඒත් බුදුජානනාංශ කියනවා එතකොට බලපං. බුදුහාමුදුරුත් ඉන්නවා අමරදේවත් එක්ක එතන හැබැයි. කියන ඔන්න සෝතායතනේ පටන් ගන්න දැන. ඔන්න සද්දායතනේ පටන් ගන්න දැන. ඔන්න සෝත විඥානේ පටන් ගන්න දැන. ඔය සද්දෙම එනවනම් උගක් කාලවට ඒ සද්ද දිගට එන්නේ නැති එකක් වෙන්න පුළුවන්. එනවනම් ඕක දිහාම මිනේ කරමින් හෝ බලාගෙන ඉන්නකොට ওই සද්ද නැති වෙලා යනවා. ওই සද්ද නැති වෙන්නේ කන ඉතුරු කරලා සෝත විඥානය තුළ සද්ද නැතුණා විතරක් නෙමෙයි. ඒ සද්ද නැති වෙනකොට සේ ආයතනේ වේදිතබ්බේ. සෝතංච නිරුජ්ජති. සද්දංච නිරුජ්ජති. සෝත විඥානන්ත නිරුජ්ජති.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 චක්කු ප්‍රසාදය කියලා කියන්නේ ඒ වෙනුවට අපි මේ මසස හරස්කඩක් රූපක ඇඳලා ඒකට ඇහැ කියලා හැදෙන හැදෙන කාට උගන්වනවා. හැම එකම කනවා. එක් එක්කෙන් එක තහඬ උගන්නන එකකුන්ගේ හෝ ඉගෙන ගන්න එකක උඹේ ඇහැ දැකලා තියෙනවද කියලා. එක් එක්කත්ම මේකෙන් දැකලා නැහැ. දකින්න බෑ. ඇහැ තියෙන්නේ Tamanට දැක් ගන්න පුළුවන් විදියට නෙවෙයි. ඒක දකින්න කාගෑරි කණ්ණාඩියක් බලන්න. නැත්නම් කාගෑරි ඇහැක් බා ඒක ඇහැ කියලා උඹට උගන්නපු මෝඩයව හරියට මෝඩෙද නැද්ද කියන දන්නේ උගුර තමයි ඇහැ කියන්නේ කියනවා. ඒකට ඒ විදියට මේ පචේ ලිව්වම ලකුණු 100 100ක් දෙනවා. අර උගන්නපු පචේ ඒ විදියටම ලිව්වහම 100 100ක් ලකුණු දෙනවා. ඒ පචේ පොඩ්ඩක් වැරද්දෝ 180යි විශිෂ්ට සම්මානයක් දෙනවා. පචේ 50ට 50ට ගියෝ සම්මානයක් දෙනවා. වචෙන් 30ක් කිව්වොත් පාස්. මම පාස්. මම හුඟක් වෙලාට විභාග වලින් යන්තම් පාස් වෙන යාදමිනේ 30 ගන්නෙත් 30 ගත්තට පස්සේ එක්සැමින තුනක් අතින් දෙනවා. නැතුව මට පාස් වෙන්න බෑ. එක්සැමින අනුකම්පාවට නෙමෙයි අකා මෙච්චර පාස් වෙන කියලා අතින් ලකුණු තුනක් දාලා තමයි 3rd degree තමයි හම්බෙලා තියෙන්නේ. ඒක නිසා පචේ අඳුරලා නෑ මම. පචේ 130ක් විතර අඳුරගෙන ඔයගොල්ලෝ අතරට එන්න දක්ෂකමක් තිබිලා තියෙනවා. ඔයගොල්ලෝ ඔක්කොමලා මට වැඩි හරි දක්ෂයි.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 එක එක්කත්ම කැමති නැහැ. එක එක්කත්ම කැමති නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. ඕක කියන්න කියලා සොක්‍රටිස් වහට ආවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට තියලා එන ගැහුවා. හැම රාජ්‍ය නායකයෙක්ම වෙඩි තිබ්බා. බුදුරජාණන් වහන්සේ උන්නේ ස්වභාවික මරණයක්. ඔක ඉස්සෙල්ලම කිව්ව බුදුහාමුදුරුවෝ ඒකේ වලි ගල්ලා ගත්ත කට්ටිය තමයි හරියට ආයුධය පාවිච්චි කරන්නේ නැතුව කාගත්ත වැඩේ.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 ඉස්කෝලේ සර් ගණන් වැඩිච්චාම මිරිකන්නේ ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ මෙතන මේ සෝතායතන කියන්නේ ඇහිමේ කෘත්‍යය ඇයි මේ කෘත්‍යයට අජත්ත බහිද්දා දෙකක ගැටුමක් අවශ්‍යයි. ඒකට ඒක බුදුජානනාංශයක සඳහන් කරලා තියෙනවා මේ අජත්ත ආයතන බහිද්දා ආයතන ඒ දෙක ඇති ගැටීම නිසා ඇතිවෙන ස්පර්ශය මේ ධර්ම තුන හරහා තමයි මේ ජීවිතේ පවතින්නේ.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 අපි හැබෑ නිවහන එතන. අපි දැන් ඉන්නේ මේ රූප සද්ද ගන්ධ රස විසින් නටවන නලවන ලෝකෙක. ඒකට නතු වෙලා හැබැයි එයා නටවන්නේ මොන න්‍යාය පත්‍රද කියලා අපිට පෙන්වන්නේ න්‍යාය පත්‍ර තියෙනවා. එකක් අපි හරහා જાතිය බෝ කරන එක. ඒක පරිණාමයේ මූලිකම ලක්ෂණය.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 ඉතින් ඒක නිසා උඹලා රසාස්වාදය දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට චෝදනා කර අරස රසෝ කියලා. ලෝකේ සියල්ලම රස ආස්වාදනය කරද්දී ඔබ වහන්සේ රස රස රහස දන්නේ නැති කෙනෙක් කිය. jiguccho කියලා හැම දෙයකම තියෙන නරක පැත්ත දකින්නයි කිය. ඒ වගේම අකිරියක් කතා කරන කෙනෙක්.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 මොකද ඉස්සර ක්‍රමේ ඒ ගොවියා තේ ටික බොන කන්දවලට ඇඹුල කනකන් හරක් දෙන්නට යන්න යනවා වන අතට. උන් කාවට පස්සේ ආයෙ ගෙනලා හැන්දවරුවේ හාන්නේ. ඉතින් මේ වෙලාවේ වගේ මාර්යා ගොවියෙක්ගේ ස්වරූපෙන් ඇවිල්ලා හොඳටම ඒ තාත්වික රඟපෑමක් රඟපාලා බුදුජානනාංශ ළඟට ඇවිල්ලා කියනවා සමන මගේ බලිවද්ද හරක් දෙන්න දැක්කද කියලා.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 මම මේක හීනෙන් දකපු එකක් නෙවෙයි. බීලා ඩෝප් වෙලා දකපු එකකුත් නෙවෙයි. පරිේශනයක් කරලා ප්‍රයත්නයෙන් නිර්මාණයෙන් හොයාගත්ත දෙයක් ඒ වෙලාවෙම මේකට අයිතිවාසිකමුත් කියනවනම් උඹට තියෙනද මගේ ගැලුමක් කියලා. බුදුජානන්සේ කියනවා මාරය යමෙක් කියනවනම් ඒක මගේ කියලා යමෙක් කියනවනම් ඒක මම සන්තිකයි කියලා එහෙම කෙනෙක් නෙවෙයි මම. උඹ ගිහිලෝ පාරම්බාපං දැකලා ඒක මමයි කියන කෙනෙකුට ඒක මගේ කියන එකට උඹට මම එකක් කියන්නම් මං ගිය පාළේ හොලඟක්වත් උඹට අල්ලන්න බෑ කියලා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ මේක මේ සංගය ඉදිරිපිට වෙච්ච කතාවක් මේක කස්සක සූත්‍රය කියලා මාර සංයුත්තේ මාර සංයුත්තයක් තියෙනවායි. මාරයි වැඩ. මාර ඇවිලගෙන සෙල්ලම්. ඒක දින මේ කස්සක සූත්‍රය පොඩ්ඩක් කියවලා බලන්න. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ මාරයා කියන්නේ ඒ තා විශාල සතෙක් නම් අපිට උට ගහලා බිම දාන්න බෑ. ඌ කකුල් දෙක දිගේ අරපුවාම මැදින් රිංගලා යන එක විතරයි කරන්න පුළුවන්.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 මේකෙන් මේ රිංගන රිංගිල්ලට සැලසුම් කරලා කරන්න බෑ. සැලසුම් නොකරත් බෑ. සැලසුම් කරන්න ඕනේ හොඳට සතිය පිටව ගන්න. සැලසුම් කරන්න ඕනේ මේ ධර්මය අහන්න. මේ ධර්මේ Taman දන්න අනිකුත් ධර්මත් එක්ක ගලපලා බලන්න. ගලපලා බලලා කායානුපස්සනාව හරහා හෝ ඒ ඒ ආයතනේ සංසිඳව ගන්න දැනගන්න ඕනේ.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 নানা ප්‍රකාර බහුරු කෝලම් කරනවා. නානාරුදු වේසමවා මග අවරන්නේ. මෙව කන කෑමේ ඩොංගානක් නැහැ. ඔය කමඨාන් සුද්ධ කරනකොට හොඳට තේරෙනවා. යෝගාවචර මේ මායя දෙන ලනු කනවා මිසක් ඒ වෙලාවේදී මේ ආනාපානයේ වෙන එක මේ සංසි කාය ප්‍රසාදේ සංසිඳීමයි දත යුත්තේ ඒක වළක්වන්න මේ ගෙනත් දාන කෝලං එට වෙන කරන්න දෙයක් නෑ කාලම ඉගෙන ගන්න තියෙන්නේ කියලා දැනගත්තයි කියලා හිතන්නේ දැනගත්තට පස්සේ ඕන්න අපි දන්නවා ඒ කාය විඥානේ නැත්තම් කාය ප්‍රසාදේ නැත්තම් පොට්ටබ්බේ සංසිතීමක් තියෙනවා. ඊට පස්සේ යෝගාවචරයට කියනවා මේක හෙල්ලුම් කාලා සද්දයක් ඇහෙන වෙලාවක් එන්න අරින්න. එහෙම නැත්තම් එනවනේ රූපයක් පේන වෙලාවක්, වේදනාවක් දැනෙන වෙලාවක්, නැත්තම් කුමරියක පාසලඹ තැලෙන වෙලාව එනවනේ. ආ එතකොට අපි නැගිටිනවනේ මේ සමවැදී වුන් දැහැනේ. අන්න ඒක තව ආයතනයක පටන් ගන්නමක් ඒකට කොච්චරක් අවදින් ඉන්න ඕනේ මොකද ඊට ඉස්සලා අපි ඉන්නේ පාන්නයක් නැත්තනක. නිින්ද දන්නෙත් නැහැ, ඉන්නව නැද්ද දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ අවදි වීමත් එක්කම මොනතරම් ඉක්මනට පමා නොවි අප්‍රමාදීව මේ සතිය පිහිටවන්න ඕනද කිව්වොත් ඒක බුදු වෙලත් කරන දෙයක් ඇති කියලා මට හිතෙනවා. ඒ ඒ ශිල්පයේ ඒක දියුණු දියුණු කිරීමේ ඇත්තම රහතන් වහන්සේට අනිවාර්යම ඊතුරු කෘත්‍යයක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට තමයි ඒක පිළිබඳව අධිකාරී ශක්තියක් තියෙන තව දෙයක් මතුවෙනකොටම ඒ මතුවීමේ සංසිද්ධියට මත් නොවි නතු නොවි රූපය අල්ලන්නේ නැතුව ඇහ අල්ලන්නේ නැතුව මේ මට නැති තැනකින් යමක් මතුණා. මතු වෙනකොටම මතුනේ කාය ආයතනේද චක්ඛායතනේද සෝතායතනේද කියලා අඳුනා ගන්න නම් ඒ තියෙන්න ඕන සතිය ගැන පොඩ්ඩක් හිතන්න.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 ඉතින් මේක හුරු කරපු යෝගාවචර හිතාගන්න අර දීර්ඝාණි ඊට පස්සේ ආස්වාසිය ගෙවිලා යන වෙලාව. ඊට පස්සේ ප්‍රස්වාසිය පටන් ගන්න වෙලාව. ප්‍රස්වාසිය ගෙවිලා යන වෙලාව. ආස්වාසේ පටන් ගන්නවා. මේක මේක දකින්න දකින්න තිරියම් වෙනවා. මොකද මේක වසංගන්න නෙමෙයි මුළු මායාවම තියෙන්නේ.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 ඊට පස්සේ ආයේ මේ භවය හරහා ආයේ සරයක් අනන්‍ය භාවයක් හට ගන්නවා. ඒක නිසා දියරැල්ලක් රැල්ලක් තරංගයක් ජලයෙන් මතුවෙනවා. ඊට පස්සේ ආයේ ජලයට දිය වෙනවා. තරංගයේ මතුවීම සහ තියවීම. ඉතින් මේකෙදී අපි තරංගේ මතුවීම මලක පිපීම ඉරක පෑයීම හරීම సౌందర్యාත්මක දෙයක් විදිහට සලකන එක තමයි సౌందර්ය ලෝකේ. ඉතින් කුමාරතුංග මුනිදාස මහත්මයා සඳහන් කරනවා පොහට්ටුවක පිපීම මල පිපීමෙන් හමාරයි. රලක නැගුම රල බිඳුමෙන් හමාරයි. මේ හිරේ ඉර උදා වෙන ගතිය හිර බැසුමෙන් හමාරයි. ඕක මේ හට ගන්න තැන පුදුමාකාර සිලිලාරයක් සාහිත්‍ය රසයක් තිබුණාට ඕක ඉවර වෙන තැනින් ඔය සිද්ධිය 100%ක්ම ඉවර වෙනවා.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 ඒකට රූපයක් එනකොටම මම දැනගත්ත මේක අභ්‍යාසයක් කියලා. ඒකට මට තේරුණා මම ඇවිදින්නෙක් සිට බලන්නෙක් පාටපත් වුණා. මං ඒ රූපේ නොදැක්ක නෙවෙයි. ඒ රූපය පිළිබඳව මට මනාපමනා පහල වුණා නෙවෙයි. නමුත් ඒ යම් තැනකදී මට හිතලා හෝ හිතිලා මගේ හිත අපව ආවා. ඇවිල්ලා බලනකොට අර තිබුණු තැනමයි සතිය මොකක්වත් වෙලා නැහැ. සමාධිය මොකක්වත් වෙලා නැහැ. ඒ නිසා මම කවදාකවත් හිතුවේ නැහැ මේ සතිය මේ තරම් විකූර්ණ තියනයි කියලා. සතිය මේ තරම් ආශ්චර්ය තියනයි කියලා. සතිය මේ තරම් ආඩම්බර වෙන්න තැන් තියනයි කියලා. මොකද මේ සතිය තරම් කෙලෙසි බලවත් නැහැ. මොන කෙලෙසි ඇවිල්ලා කොනින කෙනෙහිලි පෑවත් මම ආව පවිල බන්නකොට හරියට බබා නිදි කරලා තියලා අම්මා ගිහිල්ලා පොල් ටිකක් ගාලා විල බලනකොටත් බබා දොයි. බබා ඇරිලා නැහැ. අම්මා පොල් ගන්න සද්ද ඇහිලත් නැහැ. ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේ. අයිස්සලා නම් කැන්ටිනේ බේබි සිටින් කරනකොට බබා ළඟම ඉන්න ඕනේ කියලා. එතකොට අම්මා බබා වෙලා. උඟ දිනෙක හිතන්නේ ඒව නෑ. අම්මා අපේ අම්මා දරු 11ක් හදනකොට පිස්සු කතා කරනවා. දුව කරන් කර ඉන්න වෙලාවක හම්බුනේ නෑ.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 මාතෘත්වය කැඩෙන්නෙත් නැහැ. ඒ ඇති වෙන අත්දැකීමට කිසිම තාලයකට බුදුරජාණන් වහන්සේ අවචාවට ලක් කරන්නේ නැහැ. ඒ ඒ අය කියන්නේ සතිය දන්නේ නැති මනුස්සයා ඒ කියන්නේ මෝඩ වාඩුවා ආයුධත් එක්ක පොරබදනවා ආයුධේ දන්නේ නැති මිනිහා ඒකට බය වුණාට මේක පුරුදු වෙලා පුරුදු වෙලා එනකොට මේ ඔක්කොම දඟලද්දී මේ හැම ආයතනයක්ම එතනම පහළ වෙනවා කියන්නයි මම මේ උත්සාහ කරන්නේ අපි හිතන විදිහට මේ පහළ වෙච්ච ආයතනකින් එහෙම නැත්නම් මේ රූපාකාරයකින් එහෙම නැත්නම් මේ නාම පදයක් අල්ලගෙන ක්‍රියාපදේ අමතක කරන්න එපා බුදුචානන්සේ මේ නාමපදේ පැත්තක තියලා නාමපදේ හරහා තමයි ඔබ සංතාරය දනුගේ ක්‍රියාව බලපන් ওই ක්‍රියාව පුදුමා යොසුළු දෙයක් ඒ කටයුත්ත උඹට මේ ගිය సంతානෙන් ආපු එක. ඒ විතරක් නෙවෙයි මේ රූප සද්ද ගන්ධ රස ගොඩාක් ඉන්නද මේ එකක් අල්ලගෙන මේක නිකන් කචුකුචු ගන්න යන්න එපා මම අරක දැක්කා අරක බැලුවා අරක ඇහුවයි කියලා දැකපොතේ දැකපොතේ නත කරපන් ඊගාවට එන එකට ලෑස්තියක් ඊගාව චිත්තක්ෂණ ලෑස්තියක් ඔබ යම් ආකාරයකින් මේ දැකපු දෙයක් ගැන හෝ රූපේ ගැන හෝ ඇහැ ගැන කතා කරන අතර හැම වෙලාවකම සංසාරේ තවක් ඇහැක් ගන්න සංසාරේ තවත් රූප දකින්න කර්ම රැස් කරනවා. දැකීම දැකීම පමණින් නැත කරපු ගාම ගිනාපු කර්ම නිසා රූප දැක්කා. ගිනාපු කර්ම නිසා ඇහැ පහළ වුණා. නමුත් මේක දැනගත්තා. දැනගත්ත නිසා ඒක අභිවදනය කරන්නෙත් නෑ, අභිනන්දනය කරන්නෙත් නෑ, අජෝසනය කරන්නෙත් නෑ. ඒක නිසා ඒව සිද්ධ වුණාට කර්ම රැස් වෙලා නෑ. සංස්කරණ නැති වෙලා නැහැ. ඔබට හොඳටම තේරෙනවා ආතතියක් නැහැ. අසහනයක් නැහැ. ෆ්‍රස්ට්‍රේෂන් එකක් නැහැ. ડિප්‍රෙෂන් එකක් නැහැ. පැනික් නැහැ. බයිපෝලර් නැහැ. කීසොෆෙනික් නැහැ. මොකද ඒක හම්බෙච්චේ එතනම තිබ්බනේ. අපි මෙව්වා තියාගන්න කොච්චර මහන්සි වෙනවද කියලා දන්නවද අපි මේ මේ ડિප්‍රෙෂන් එකක් තියාගන්න.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 ඒ හැම සංසිද්ධියකටම ඒකටම ආවේනික වූ හටගන්නක් තියෙනවා. කිසිම වෙලාවෙ යට අරකින් යට ගහලා කරන්නේ නැහැ. ඒ වගේ මේක එතන ඉඳලා හටගත්ත දේ නෙමෙයි මැරෙන්නේ. හටගත්ත තැන ඉඳලා විපරිණාමයකටපත් වෙනවා. විපදිච්ච එක නෙමෙයි මැරෙන්නේ. මැරෙනකොට ඒක යකා වෙලා. මැරීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒකේ බුදුම පන්දි ස්වාමීන් වහන්සේ කියනවා ඒක පොඩ පරිශන කරලා බලන්න ඕන නම් ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකෙන් තු ඩොට්ස් ඇටෙන්ඩ් අරින්නේ කියලා පොඩ්ඩක් channel එක පොඩ්ඩක් disturb කරන්න කියලා. ඒකට තිරේ පුරාවට හරියට මෙතන ඒගොල්ලන් ගානක් තියෙනවා මේ පික්සල් ගානක් තියෙනවා හරියට වර්ගාංගනට අපිට පේන තියෙන අනන්ත අප්‍රමාණ ඩොට්ස් එනවා කියලා. තිත්තට එනවා කියලා. අහනවා මේ එක තිතකට හරි උපාදයක් නැතුව තිතියක් භං වෙනස් වීමක් නැතුව භංගයක් නැතුව පහළ වෙනවාද කියලා ලක්ෂයක් නෙමෙයි කෝටියක් තිබ්බා. ඒ හැම තිතකටම එයාටම ආවේනික වූ හටගන්මක් තියෙනවා එයාටම ආවේනික වූ රංගනයක් තියෙනවා භූමිකාවක් තියෙනවා එයාටම ආවේනික වූ මැරිල්ලක් තියෙනවා ඒ වගේම කියනවා කවදා හරි දැකලා තියෙනවද කියලා 32ක් ගැටෙනවා කවදාවත් ගැටුමක් ඉතින් ලක්ෂ කෝටි ගණක් හිටියා නම් දැන් ඊයේත් මෙතන අපි ගැටුණා මේ කතා කරනවා වැඩි අඩුයි කියලා අපිට දෙන්නෙක් එකතුනොත් ගැටුණා.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 ඕනෙ විදිහට වැඩ ගන්න පුළුවන්. අපි එකෙන් අරක වේපම් මේක වේයන් මේකට ඡන්ද දෙනවා අරකට අකමැති වෙනවයි කියලා මේක අවුල් කරගන්න නැතුව උඹ ඔය කියන දැඟලිල්ලට මේ සලායතන ඇහුම්කන් දෙන්නේ නැහැ. එයා වැඩ කරන්නේ එයාගේ න්‍යාය පත්‍රයට. උඹ ඒක මේ ඒකේ තියෙන සංස්කාර ස්වરૂප මේ කාට ගැනීමක් තියෙනවා විපරිණාමයක් තියෙනවා නැතිවීමක් තියෙනවා කියලා එන දේට එන හැටියෙන් මෝන දෙන්න පුරුදු කරනවා නම් අපි කියනවා ඒකට සතිය කෘත්‍යය කියලා.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 ලංකාවට ගිහිල්ලා බලන්න අනුරාධපුරයේ ගිහින් අනුරාධපුර මිනිසුන්ගේ රූපයක්. මහනුවරයේ තියෙන වෙන රූපයක්. දඹුල්ල රූපයක් බය කරගෙන ඉන්න රූපයක් තියෙනවා. යාපනයේ මේ නේපාලට ගියාම ඒගොල්ලෝ කියන බලන්න රූපේ බුදුහාමර අපේ වගේනේ. මොකද උනේ අඹලදී බුරුමකාරට කියලාද නිතරම පෙන්නහන බලන්න මේ රූපේ බුදුහාමුදුරුවෝ අපි ඇවිල්ලා තියෙන සාක්්‍ය වංශයෙන් බලන්න බුදුහාමුදුරුවෝ මගේ රූපය වගේ නේද කියලා. ඒ අපි භාවනා කරන තැන තිබුණා යා පැත්තේ ඒ හරි හරියට තියෙනවා මේ චිත්‍රාන්දිව හරිම දක්ෂයි බුරුමකාරයි චිත්‍රය ඇඳලා. ඉතින් මේ මිනිස්සෙක් එතන චිත්‍රකාරට ගිහිල්ලා කිව්වා මේ බුදුරජාණන් වහන්සේ කොරියන් හාමුදුරු ටිකක් හිටියේ. පස් නමක් හිටියා අපිත් එක්ක භාවනා කරනකොට. ඒගොල්ලෝ කිලිකව චිත්‍රකාරයට බුදුහාමුදුරු බණ කියන ඇඳ අපි පස් දෙනා වටේ ඉඳගෙන ඉන්න අඳින්නේ කියලා පස්සක මහණුන්ට. දැන් අර මිනිස්සයා ෆොටෝ ගිහලා දුන්නාට පස්සේ හරියටම අර පස් දෙනා වටේ ඉඳගෙන ඉන්න ඇඳ ගින්දරවත් දැන් මේක ගැහුවට පස්සේ කවුරු හරි හිතන්නේ මොකද්ද මුන් යමේ ගිය පාරත් නිවන් දැකලා දැන් කාය ඇවිල්ලා ඉන්නවා කියලා.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 ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක දන්නවනම් ඒ කෙනාට කියතයි පුළුවන් නම් මට ටෙන්ෂන් එක දීපන් කියලා. අහුවෙන්නේ නැහැ. නිරුම්පතක් උඩ කොච්චර වතුර දැම්මත් නිරුම්පත පෙඟෙන්නේ නැහැ. නිරුම්පතේ තැර වෙන්නේ නැහැ. එයාට මේ වැඩ ටික කරන්න පුළුවන්. ඒක නිසා අපේ දුර්ලභම තියෙන තාක්කල් අපිට මේ ටෙන්ෂන් එකෙන් දඩුවම් කරනවා, කසපාර ගන්නවා.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 හ්ම්. එක දිගට ඇවිදිනකොට මාස 8. දවස් දවසට පුදයක් දාගන්න. මිච්චර 84000ක් ධර්මස්කන්ධය දේශනා කරා. චෝක් කැල්ල පාවිච්චි කරේ නැහැ. කණුලැල්ල පාවිච්චි කරේ නැහැ. අනිකුත් කියපු සේරම හැඳි ගෑවිලා විනාශ වෙලා ගියා. අවුරුදු 2600 කියලා අද දිදුලනවා. මොනම උපකරණයක්වත් ගත්තේ නැහැ මුන්නාංශය අපිව අරගෙන යන්න හදන. එතෙන්ට ඒකට හම්බ වෙච්ච බුද්ධෝත්පාද කාලයක් කියන මේ දුෂ්කරබ දෙයට හම්බ වෙච්ච වටිනාම ඊගා දුර්ලභ දෙය තමයි manussත්ත්ව භාවය. මේක හම්බෙලා මේ ආයතනයන්ගේ දායකයන් බවට ආයතනයන්ගේ කඹරන්නන් බවට ආයතනයන්ගේ සුවචකීකරුවන් බවට ආයතනයන්ගේ බද්දලයන් බවට පත් වෙන එක අද තියෙන තාක්ෂණයට වගේ කියනවා.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 ඒක නිසා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සීල දෙනාටම සැනසීම දා වේවා කියලා